නාම රූප ගැන කතා කරද්දී රූපය හඳුන්වන එක රූපය හැඳින්වීම විතරමද නාමය කියලා කියන්නේ. නාමය හැඳින්වීමත් නාමයමයි. රූපය හඳුන්වනකොට නාමය නිර්මාණය වෙන බව අපි දන්නවා. නමුත් නාමය හඳුන්වන්න ඕනේ රූපෙන් නෙමෙයි ඒකත් නාමයෙන්මයි. එතකොට නාමය කියන්නේ නම පමණමද ඒ රූපයට දැන් බලන්න පුද්ගලෙක් නැහැ. අපි කියමු උදායි භික්ෂුව. උදායි භික්ෂුව. උදායි කියලා කෙනෙක් නැහැ. නමුත් උදායි කියන නාමය ඒ නාමයෙන්මනේ හඳුන්වන්න ඕනේ. කෙනෙක් නැත්නම් රූපයක් නැහැනේ. එතකොට නාමය නාමයෙන්ම හඳුන්වන්න ඕනේ. රූපයක් නාමයෙන් හඳුන්වන්න ඕනේ. විහාර කියලා ගමු. එතකොට විහාරේ මේ රූපය නාමයෙන් හඳුන්වනවා. මේ රූපය නාමයෙන් හඳුනද්දී ඒ නාමය කියන්නේ රූපේ මොන ස්වභාවයක්ද? සතරමා භූතය ඒක රාශි වෙලා නිර්මාණය වෙච්ච නිර්මාණ ස්වභාවයට තමයි ඒ රූප ස්වභාවය කියලා කියන්නේ. එතකොට නාමය කියන්නේ රූපයට සාපේක්ෂව රූපේ සත්‍ය කොටසත් අසත්‍ය කොටස. අසත්‍ය කොටස. මිනිසා කියලා කියන නාමය මිනිසාට සාපේක්ෂව මිනිසෙක් නැත. පුද්ගල සත්වෙක් නැත. නමුත් අර සතරමා භූතය ඒක රාශි වෙලා නිර්මාණය වෙච්ච රූපයට තමයි අපි නමක් කියන්නේ. ඒ නාමය නිතරම අසත්‍ය එකක්. විහාර කිව්වම විහාරයක් මෙතන නැහැ. අණුවල එකතුවක් තියෙන්නේ. ඒතර අණුවල එකතුවක් කියන පරම සත්‍යයේ ඉඳගෙන යම් කිසි කෙනෙක් විහාරය කියලා කියනවනේ ඒක අසත්‍ය ප්‍රකාශයක්. නමුත් පුත්‍ත්‍ජන ස්වභාවය තුල බලනකොට සතරමා භූතේ කරාසි වෙලා නිර්මාණය වෙන සෑම නිර්මාණයක්ම ඒගොල්ලෝ සත්‍ය බවට පිළිගන්නවා. එහෙම දැන් තියෙන බවට පිළිගන්නවා. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා මගේ දුරකථනේ මේ හොරකම් කළා නඩුවක් දාන්න. මහේස්ත්‍රාතුමනි මම හොරකම් කළේ නැහැ. මොනවද හොරකම් කළේ? ඉලෙක්ට්‍රොනික කෑලි ටිකක් හොරකම් කළා. ඒකේ තියෙන මොනවද ඉලෙක්ට්‍රොනික කෑලි ටික පරිපත කෑල්ලක් තියෙනවා. ඒතර කෑලි වැලි වයර් ටිකක් තියෙන. ඒක තමයි මම ගත්තේ කියලා. තවත් ගැඹුරෙන් කියනවා නම් මම අණු වල එකතුවක් ගත්තේ කියලා කියනවා. තවත් ඇතුළට ගියාම පස්සේ කියනවා පරමාණු වල එකතුවක් තමයි මම ගත්තේ ෆෝන් එකක් ගත්තේ නැබැයි ඒක නීතිය පිළිගන්නේ දුරකථනය කියන එක විතරයි පිළිගන්නේ. එතනින් එයාට තියෙන ධර්මතාවයෙන් ලෝකෝත්තර ඒවා. පුද්ගලයෙක් සත්වයක් නැති ස්වභාවයක් කියලා භාග්‍යතුන් වහන්සේ කියනවා. එතකොට මම මෙයා මැරුවේ නෑ ඒකව මම කියලා කෙනෙක් නෑ. ඒ නිසා මට දඬුවම් දෙන්න බෑ ඒක පිළිගන්නේ නෑ. එයාට දඬුවම් දෙනවා. ඇයි? උසාවේ පිළිගන්නේ අර මිනිසා කියන රූපය විතරයි. එහෙනම් පුදුජන ස්වභාවය තුළ මේ සතරමා භූතය ඒක රාශිය වෙන සෑම නිර්මාණයක්ම ඒගොල්ලෝ රූපයක් වශයෙන් පිළිගන්නවා. ඒ නිසා ඒක හඳුන්වන්න නාමය දෙනවා. නමුත් සත්‍ය වශයෙන්ම රූපයක් නැහැ මේ ලෝකේ. ඒ නිසා රූපයක් නැති එකකට අඳුන්වන්න භාවිත කරන හැම දෙයක්ම බොරුවක්. අසත්‍ය ප්‍රකාශයක්. එතකොට රූපය රූපයක් වශයෙන් සලකන්නේ නාමයක් පවතින නිසාද? රූපේ රූපේ වශයෙන් පවතින නිසා ඒ නිසායි නාමයක් නිර්මාණය වෙන්නේ. රූපේ නාමයක් බිහුනේ. රූපය හඳුන්වා ගන්න ඕ තියෙන ඕමනාවට. කෙනෙක් ඉන්නව ඇවිදිනවා කකුල් දෙකක් තියෙනවා අත් දෙකක් තියෙනවා හොඳට කතා බහ කරනවා ගනුදෙනු කරනවා උදව් උපකාර කරනවා කොහොමද මේ අනික් සත්‍යයන්ට සාපේක්ෂව නැට වෙනස්නේ එහෙනම් මට මිනිසා කියලා නම තියෙන තුල මිනිසා කියලා කියනවා. එimhe ඒ රූපය හඳුන්වා ගන්න ඕන නිසා තමයි නාමය හදලා තියෙන්නේ. දැන් අපි කියනවා පටවි ටිකක් දෙන්න ආපෝ ටිකක් දෙන්න වායු ටිකක් දෙන්න තේජෝ ටිකක් දෙන්න කියලා ඕම ඕම ඕම අදලා එකක් හදනවා මොනවද මේක මේක මේ වළඳක් නෙමෙයි ඇතිලියක් නෙමෙයි එතකොට මේක මුක්තියක් නෑ මුක්තියක් වෙනස් නෑ මුක්තියකුත් නෙමෙයි එතන මොනවද මොනවාරි නමක් කියන්නේ මුක්තිය කියන්න බෑ පාත්‍රය මේකට අපි කියමු පාත්‍රය කියලා අලුතෙන් ඇයි මේ නිර්මාණය වෙච්ච නිර්මාණය අඳුනා ගන්න විදියක් නැහැ. ඒක අඳුනා ගන්න පාසුවට පාත්‍රය ගේන්න කිව්වම එයා මුට්ටිය ගේන්නේ නැහැ. ඇතිලිය ගේන්නේ නැහැ. අරියට පාත්‍රය ගේන. එහෙනම් අර රූපය වෙනම අඳුනා ගැනීමේ පාසුවට නම් දෙනවා. ඒ නිසා තමයි නම් ලැබිලා තියෙන්නේ. අපි හැමෝටම භික්ෂුව කියලා කියන්න පුළුවන්. මානෙනී කියලා කිව්වම ඔක්කොම එළ එමයි ස්වාමිනී කියලා කියන. දැන් කාටද මම කතා කරලා තියෙන්නේ? අරුණාංශිකට. රකිත ස්වාමීන් වහන්සේ වඩින්නට උන්වහන්සේල එමයි ස්වාමීනි. එහෙනම් මේ රූප අඳුනා ගන්න තමයි නාම නිර්මාණය වෙලා තියෙන්නේ. නාම අඳුනාකට රූප හදලා නැහැ. පාත්‍රය කියන එක මිනිසුන්ට පෙන්වන්න ඕන නිසා පාත්‍රයක් හදලා නැහැ. පාත්‍රයක් අද ඇදුවා ඒක ලෝකෙට අඳුනලා දෙන්නයි පාත්‍රය කියන නම හදලා තියෙන්නේ. ඉස්සෙල්ලාම රූපේ තමයි හැදෙන්නේ. පස්සේ ඒ රූපේ අඳුනා ගන්න නම් හැදෙන. එහෙනම් විවිධාකාර නම් වෙන්න පුළුවන්. ඒක පුද්ගල සාපේක්ෂ පාත්‍රය අඳුරන්නේ නැති කෙනා කියනවා මේක වාටියක් නැති මේ වට්ටියක් කියලා. වාටියක් නැති හැතිලියක් කියලා කියනවා. මේක නෑඹිලියක් වාගේ එකක් කියලා. එයා ඒක ඒක නාම කියනයි. එයා ඒ නියම නාමේ දන්නේ. නමුත් රූපේ නිර්මාණය වෙලා තියෙන නිසා ඒක අඳුන්වන්නේ අඳුන්වලා දෙන්න අවශ්‍ය නිසා. ඒකට මේ නිර්වචනය කරන්න ඕන නිසා නාමයක් නිර්මාණය කරන මිනිස්සු. ඒකට ධර්මයේ රූපයට ඇති වෙන නාමය සත්‍ය වූ ධර්මයක්ද? ධර්මයේ ධර්මයේදී රූපයට නාමය දැක්වීම සත්‍ය උදයද? පඨවි ආපෝ තේජ වායෝ කියන සතරමා භූත තුලින් බැලුවම එක සත්‍ය එකක්. එතනින් එයාට කියන්න අසත්‍යයි. ඇයි? එතනින් එයාට පුද්ගල ස්වභාව, නාම ස්වභාව මොකවත් නැහැ. ඔක්කොම තියෙන චිත්ත වීති වලින් තියෙන ස්වභාව. ඊයල මට්ටම්. ඊයල මට්ටම් වලින් යනකොට නාමය අයින් වෙලා යනවා. හැබැයි පල්ලෙයා මට්ටමේ පටවියෙන් කියනකොට ආවල් වික්ෂුව මගේ ඇඟේ ඇක්ුණා. ආවල් භික්ෂුව මේ දේ කතා කළා. එතකොට ඒ රූප තියෙන. ඒ නිසා නාම තියෙනවා. පල්ලෑ මට්ටම් වල නාම රූප ඔක්කොම තියෙනවා. ඉහළ මට්ටම් වල නෑ. ධර්මානුකූල අපි නිර්වචනය කරන්නේ පල්ලෑ මට්ටම එකක් නම් නාම රූප සත්‍ය එකක්. ඒක තියෙනවා. හැබැයි ඉහළ එකක් නම් එයාට නාම රූප කියවෙන්නේ නෑ. ඔක්කොම ලෝකෝත්තර ඒවා කියවෙන්නේ. එතන නාම රූප සත්‍යයි. නාමය අවබෝධ කර ගැනීම රූපය එතකොට අවබෝධ වීමක් තියෙනවා. නාමය අවබෝධ වෙච්ච නිසා රූපය අවබෝධ වෙන්නේ නැහැ. රූපය අවබෝධ වෙච්ච නිසා නාමය අවබෝධ වෙන්නේ නැහැ. නාම රූප දෙක නිර්මාණය වෙන සතරමා භූතිය අවබෝධ වෙච්ච දවසට තමයි අර ප්‍රශ්න දෙක විසඳෙන්නේ. හේතුව නාමය කියන්නේ ඵලය. රූපය කියන්නේ ඵලය. ඒකේ සෝස් එක, ඒකේ තියෙන මූල ධාතුව මොකද්ද? හේතුව. හේතුව තමයි සතරමා භූතය. සතරමා භූතය නැත්නම් රූප නිර්මාණය වෙන්නේ නැහැ. ඒක හඳුන්වන්න නාම හදන්නෙත් නැහැ. එහෙනම් නාමය දැනගත්ත රූපය දැනගත්තයි කියලා කියන සතරමා භූතයාගේ හේතුව නිසා අටගත්ත ඵල මලක් බලලා ගාගෙන කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ගාගෙන බැලුවට පස්සේ මේකේ මේ කොළ පොඩි නේද? එහෙනම් අනිවාර්යෙන් පෙති ගණනාවක මලක් මේකේ. ටක්කර කියන්නේ. ඇයි? ඒ දාස්පතියගේ මල් වල තියෙන නිර්මාණය දැක්කම ඒකට අනුව තමයි මල් ලැබෙන්නේ. එතකොට එයා කියනවා මේ පුංචි පුංචි පුංචි පුංචි කොළ ගොඩාක් එනවා. එනම් පුංචි පුංචි පෙති එන තරම් මේක එන්නේ. ලොකු ලොකු කොළ එනවා. එයා කියනවා මේකේ මල ගොඩාක් ලොකුයි පෙතිත් ලොකු එකක්. හයි අර කොළේට සාපේක්ෂව මල හැදෙන්නේ. ගා බලලා මල කියන්න පුළුවන්. බෑ මල බලලා ගා කියන්න බෑ. ඇයි? ඒ මල කොයි විදිහටද නිර්මාණය වෙලා තින්නේ කියලා දන්නේ නැහැ. වතුර අඩු නිසාද ඉදෝරට අවුලලා පිපෙන ගමන් මේක කඩලාද, බාගෙට පිපෙන ගමන් කඩාගෙන ඇවිල්ලාද මොකද්ද කියලා අපි දන්නේ නැහැ. සමහර මල් පිපෙන්න කලින් බාගෙට කඩලා අරගෙන පුප්පෝල ගන්නවා. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි නාමයයි රූපයයි කියලා කියන්නේ අර ගයෙන් පිපෙන මල් වාගේ. මල් ඕනතරම් පිපෙන්න පුළුවන් නම් ගානමේ මල කියලා කියන්නේ. ඒක වෙන එකක්. එහෙනම් අපි නාමය හඳුනා ගන්න උත්සාහ කරන එකයි රූපය හඳුනා ගන්න උත්සාහ කරන එකයි කියන දෙක දෙපැත්තට කිව්වම නාම රූප දෙක නිර්මාණය වුණා හේතුඵල ධාම. ඒ හේතුව මොකද්ද කියලා බලනකොට සතර මා භූතය. සතර මා භූතය ඒක රසිනුත් රූප හැදෙනවා. ඒකට අනුන්තන නාම හැදෙනවා. එහෙනම් සතර මා භූතය ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ඒකට සතර සටිපට්ඨාන වඩන්න ඕනේ. සතර සටිපට්ඨානයේ සතර මා භූත අනුනා ගන්න භාවනයි කායાનුපස්සනා කියලා කියන්නේ පඨවි භූතය. වේදනානුපස්සනාව කියලා කියන ආපෝ භූතය ධම්මානුපස්සනාව කියලා කියන වායෝ භූතය චිත්තානුපස්සනාව කියන තේජෝ භූතය ආලෝක භූතය එහෙනම් මේ සතර සතිපට්ඨානය වඩපු කෙනා සතරමා භූතය අවබෝධ කරගන්නවා සතරමා භූතය අවබෝධ කරපු කෙනා නාම රූප කියන සියලුම ඵල ටික දන්නයි එයා හේතුව ප්‍රත්‍යක්ෂ කරගෙන ඉවරයි හේතුව දන්න කෙනාට මේ ඔක්කොම නිර්මාණ විතරයි එයාට ඒක තුළ රසයක් නැහැ වින්දනයක් නැහැ වටිනාකමක් නැහැ නාම රූප තේරුම් ගන්න උත්සාහ කරන එක නිෂ්ඵලද නාම රූප තේරුම් ගන්න උත්සාහ කරනවායි කියලා කියන්නේ උලම් තියෙන බව විශ්වාසද මෙතන උලම් තියෙන බව මටත් විශ්වාසයි දත් දෙන්නම දන්නවනේ හැබැයි මේක අල්ලලා පෙන්වන්න පුළුවන් එහෙනම් උලම් තියෙන බව විශ්වාස නිසා ඒක අනිවාර්යයෙන්ම අපි දන්න නිසා අපි අල්ලන්න උත්සාහ කරනවා ඇල්ලෙන්නේ නැහැ ඒ වගේ උත්සාහ කර කර ඉන්නවා හැබැයි අනිවාර්යෙන් දන්නවා තියෙන බව හැබැයි ඇල්ලෙන්නේ ඔප්පු කරන්න බෑ හැබැයි කියන තියනවා කියලා ඒ කට්ටියත් කියන අපිත් දන්නවා තියනවා කියලා. හැබැයි ඔප්පු කරන්න බෑ. අල්ලලා පෙන්නන්න බෑ. ඒ වගේ එකක් තමයි නාම රූප ප්‍රත්‍යක්ෂ කරන්න යනවා කියලා. හැබැයි අපි සතරමා භූත ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ ඒක ටිකක් වෙනත් කතන්දරයක්. වායුවට වර්ණයක් දෙනවා. සුදු පාට වර්ණයක් දුන්නාම දුමක් එනවා. ලී වලින් දුමක් එනවා. දැන් පෙන්වන මේ තින්නේ මේක තමයි වායුව. හරි අපිට ඒ මල්ලනේ තින්නේ සුදු පාට. වායුවට තවත් වර්ණයක් දැන් නිල් පාට නිල් පාට දුමක් වෙනවා කා පාට දුමක් වෙනවා දැන් අපි කියන මේ තින්නේ වායුව පේනවා අපට අරන් පෙන්වන්න පුළුවන් ඒක පේනවා ඒ වගේ සතරමා භූතය අවබෝධ කරගත්ත කෙනෙකුට නාම රූප නිකන් අවබෝධ වෙනවා නාම රූප වල තියෙන ධර්මතාවය හොඳට ප්‍රත්‍යක්ෂ වෙනවා හැබැයි සතරමා භූත දන්නේ නැතුව නාම රූප හොයාගෙන යන කෙනාට අර උලන් අල්ලනවා වාගේ කවදාවත් ඇට ඇල්ලෙන්නේ නැහැ හැබැයි එයා දන්නවා තියෙන බව නාම රූප තියෙනවා මේ ලෝකේ. නාම රූප නිර්මාණය වෙනවා, ඇති වෙවි නැති වෙවි යනවා. හැබැයි යාට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. හේතුඵල ධර්ම දන්නේ නැති නිසා. ඵලයෙන් නෙමෙයි හේතුව ප්‍රත්‍යක්ෂ වෙන්නේ. හේතුවෙන් තමයි ඵලය ප්‍රත්‍යක්ෂ වෙන්නේ. සතරමාවත නාම රූප වලටපත් වෙන්නේ මොන හේතුව නිසා? ඒ ඒ හැම අණුවක් තුළ තියෙන කැරකෙන ස්වභාවය අඩු වැඩි වීම නිසා ඒක රාශි වීම තමයි නාම රූප වලටපත් වෙන්නේ. අණුවක් තනියෙන් කැරකි කැරකි තව අණු දෙකක් එක එකතු නම් අපි ඒකට වතුර කියලා කියනවා. ඒ කියන්නේ ඒකට නිර්මාණයක් ඇදලා. හයිඩ්‍රජන් එකට නමකුත් නාම රූප දෙකම ඇවිල්ලා. තවත් මේ අයත් එකතු වුණාට පස්සේ ටිකක් ඝනයි එයා. පොළොවට වැටෙන්න පුළුවන් දූවිල්ලක් පාවේ තියෙන. ඒකට කාබන් කියලා කියනවා. ඒ කියන්නේ ඒ රූපයට නමක් දෙනවා. අටක් කැරකෙනවා. ටිකක් පිච්චෙනවා. ඊට රස්නේ කැරකෙනවා. ඔක්සිජන් කියලා කියනවා. ඒ කියන්නේ ඒ නාමයට ඒ රූපේ නිසා නාමයක් ඇදිලා. මේ විදිහට මේ හැම ඇටම් එකක්ම භ්‍රමණය වෙලා ඒක රාශි වෙන වෙන විදිහට අනුව නම් නැදෙනයි. ඒ ඒ රූප අඳුනා ගන්න ඕනේ. නැත්නම් ඔක්කොම ඇටම් කිව්වම මොන මොන ඇටම්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා වෙන වෙනම අඳුනා ගන්න ඒ ඒ රූප වලට නම් දෙනවා. ඒ වගේම තමයි දුරකථනේ, අදුරකථනේ, නොකිය දුරකථනේ, Samsung දුරකථනේ, විහාරගේ සංඝාවාසය ඔක්කොම ගල්වල සිමෙන්ති ඔක්කොම බිත්ති. හැබැයි විහාර සංඝවාසයේ වෙන වෙනම නම් දෙන්න වෙන වෙනම එක තියෙන නිසා වෙන වෙන කටයුතු කරන නිසා අඳුනා ගන්න පාසු නිසා කරනකොට ඊයර මේ අපි ස්වාමීන් වහන්සේට අර පංචින්ද්‍රිය භාවනාවේ අවසාන මට්ටම මෙහෙම වුණොත් තමයි ඉවර වෙන්නේ කියලා ඒක නෝසන ඒක කිව්වා යම්කිසි නාම රූපයක් ඒ නාම රූප විසින් දකින්නේ නැතුව වෙන නාම රූපයක් විසින් දකිනවා නම් ඒක ඒ භාවනාවේ අවසාන මට්ටමක්. හරිනේ. මොකක්ද ඒ කියන්නේ? ඒ කියෝ ගැඹුරු මට්ටමේ. ඒක 30 30 වෙනි මට්ටමට අදාළ එකක්. නාම රූපේ නාම රූපයෙන් බලන්නේ නැතුව වෙන නාම රූපයෙන් බලනවා කියලා කියන්නේ ඒ නාම රූපයේ වෙන එකක් බලන්න එපා. දැන් මම දුරකතනේ බලන්න දුරකතනේ බලන්න පුළුවන් නාම රූපෙන් නේද බලන්නේ. මම වලාකුළු බලන නාම රූපයෙන් බැලුවම පල්ලයට යන දුරකතන පේනවද? පේන්නේ නැහැ. එහෙනම් මට දාහනේ බලන්න ඕන නම් දාහනේ එකිනෙකේ නාම රූපයකින් බලන්න. එහෙනම් දාහනේ හේතුව තියෙනනේ. ඒක නාම රූපේ බවට පත් කළාම මේක ඒක දෙක එකට එකතු වෙනවා. එතකොට තමයි නිරෝධ වෙන්නේ. දැන් නාමයක් රූපයක් තියෙනවා. දෙකම එකයිනේ. රූපේ තියෙන නිසා නාමයක් තියෙනවා. නාමයක් පවතිනවා නම් ඒකට අදාළ රූපයක් තියෙනවා. එතකොට මේ නාම රූපය වෙන නාම රූපයකින් දකින්නයි කියලා කියන්නේ මේ නාම රූපය ඇති වෙච්ච හේතුව තියෙනවානේ. ඒ හේතුව නාම රූප කොටපත් කරනවා. පත් කෙරුවම ඒකයි මේකයි දෙක එකට වෙනවා. එතකොට තමයි ප්‍රත්‍යක්ෂල නිරෝධ වෙන්නේ. සංකීර්ණයි. හැබැයි ඒක සරල ධර්මයක්. උදාහරණයක් දැන් මේ ගොඩනැගිල්ලේ මේක ඵලයක්. මේකේ හේතුව මොකද්ද? මේකේ හේතුව තමයි තථාගතයන් වහන්සේගේ ශාසනය පැවතුන. භාග්‍යතුන් වහන්සේගේ ශාසනය 5000ක් පවතිනවනේ. ඒක පවතින නිසා මේක හැදෙනවා. ඒ හේතුව නිසා අටගත්ත ඵල. හැමතැනම සේනාසන තියෙනවා. අරුණාංශයේ සේනාසන පහයි මුන්නාංශයේ සේනාසන දෙකයි නාවයනේ නායක මානායක හාමුදුරන්ට සේනාසන 500යි ඒතර කිරිබත්ගොඩ අපේ ලොකු හාමුදුරන්ට සේනාසන 300යි ඇයි මේ මැදෙන්නේ උන්වහන්සේලා නෙමෙයි හැදෙන්නේ තථාගතයන් වහන්සේගේ ශාසනය තාම පවතින නිසා ඒ හේතුව නිසා මේ පළාතාරම් තියෙනවා එතකොට උන්වහන්සේගේ ශාසනය උන්වහන්සේගේ ශාසනය කියලා බැලුවොත් ප්‍රශ්නයක් තියනවද නැද්ද අපි කෙලින්ම ගෙනියනවා සිට වාග්යතුන්සේගේ ශාසනයට. තථාගත ශාසනයේ පවතින නිසා මේ සේනාසන පන්සල් නිර්මාණය වුණා. මේ මේ නාම රූපේ නෙමෙයි බලන්නේ. ශාසනයේ පවතිනවයි කියන එක ශාසනයේ පවතින ගොඩනැගිලි වලින්නේ. නිකම් භූමියක් වෙන්න ලබාගත්තු ශාසනය කියන්නේ කොහොමද? එන සේනාසන තියෙන්න ඕනේ. ආරණ්‍ය තියෙන්න ඕනේ. එහෙනම් මේ ශාසනයේ පවතිනවයි කියන හේතුව සේනාසන බවට පත් කරනවා. දැන් කොයිද ඉන්නේ? භාග්‍යතුන් වහන්සේගේ සේනාසනේ. කාටදයි බුදුහාමුදුරන්ටයි උන්වහන්සේගේ සේනාසනේ උන්වහන්සේගේ සාසනේ මේක. දැන් අයිතිකාරකින් ප්‍රශ්නේ විසඳුණා. අපි බලන්නේ මේක ආවල් ස්වාමීන් වහන්සේගේ සේනාසනේ උන්වහන්සේ විහාරාධිපති කියලා කිව්වම හේතුඵල ධාමයට ඵලෙන්නේ බලලා තින්නේ. ඒතර උන්වහන්සේට ඕන විදිහට ඉන්න ඕන උන්වහන්සේ කියන දේවල් පිළිපදින්න ඕන. දැන් එතන තියෙන ක්‍රමවේද වෙනස්. ඇයි අපි ඵලය බැලුවා? හේතුව මොකද? මේ සේනාසනය නිකන් ඇදෙන්න බෑ. ඇයි මේක සේනාසනයක් හදලා තියෙන? ඇයි මේ වත කරන්නේ මොකද්ද කරන්නේ? ඇයි මේ බුදුදහම බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ සේනාසන ශාසනය පවතිනවා. ඔව්. කාගේ ශාසනය? ගෞතම බුදුහාමුදුරුවෝ. ආ ශාසනය පවතින නිසා තමයි ඇදිලා තියෙන්නේ. ඔව් ඒ නිසා තමයි මිනිස්සු මේ වතක් නැත්තම් අදන්නේ අඳුරන්නේ නැහැ. ආ ශාසනය පවතිනවා කියන හේතුව නිසා ආරණ්‍ය අටගත්තා. එහෙනම් ශාසනය කියන එකේ පැවැත්ම තමයි මේක. ඒතකොට ශාසනය තමයි මේක. අර ප්‍රශ්නේ අයින්ම. ඒ වගේ අර හේතුඵල ධාමයේ ඵලේදියා බලන්නේ නැතුව ඵලයේම තියෙදි හේතුව නාම රූප බවට පත් කරලා ඒකෙන් මේක බලනවා. බැලුවම අර්ථ නිරෝධ වෙලා යනවා. ඵලේ නිරෝධය. ඵලේ නිරෝධය. ඵලේ නිරෝධ වෙනකොට හේතුව ක්‍රියාවලියට අවශ්‍ය කරනවා. නමුත් හේතුව දකින්න පළවෙනි ඵලය දකින්න ඕනේ නැද්ද? ඵලය තමයි ඉස්සෙල්ලා පේන්නේ. දැක්ක ගමන් අර හේතුවට සමවැදිලා ඒ තප්පරෙන්දලා අර්ථ බලනවා. දැන් ඇයෙනවා, පේනවා, දැනෙනවා කියන එකෙන් දැනෙන බව දැනගන්නේ පස්සේ නේද? පේන්න ඕනේ ඉස්සෙල්ලා පෙනුනොත් තමයි පේන බව දැනගන්නේ. හැබැයි පේන බව දැනගෙන ඉන්න කිව්වම යාම පේන බව දැනගන්න ඉස්සෙල්ලා පේන්න එපායි. පේන බව දැනගන්න යාර පේන්න එපා. එතකොට අර කතන්දර ඉස්සලා වෙලා ඉවරයි. නාම රූපය ඇවිල්ලා ඉවරයි. ආවට පස්සේ මේක පෙනුනාය කියන එක හදලා තමයි නිරෝධ කරන්නේ. තුවාලේ එනකම් බේත් දාන්න බෑ. බේත් දාන්න කියම යාන කොහාට දාන්නේ? තුවාලේකට. තුවාලේකෝ එන තුවාලේ ඇතුළතම ඉන්න ඕනේ. එහෙනම් මේක පේනකම් ඉතියට පස්සේ තමයි කියන්නේ පේනවා. එහෙනම් පේන බව දැනගන්න. දැන් යාට පුළුවන් පේන බව දැනගනයි. එයාට පෙනිච්ච එකක් පේනවා. ඇයෙන බව දැනගෙන 100ෙන් ඉන්න. මොකුත් ඇයෙන්නේ නැහැ. එහෙනම් ඇයෙනකම් ඉන්න. ආ දැන් ඇයෙනවා. ආ ඒක ඇයෙනවද? ආ ඇයෙන බව දැනගෙන 100ෙන්. දැන් එයාට ඉන්න පුළුවන්. මොකවත් ඇයෙන්නේ නැත්නම් එයා මොනවා ඇයෙන බවද 100ෙන් ඉන්නේ. එයාට ඉන්න ක්‍රමයක් නැහැ. එහෙනම් ඵලය ඉස්සලා අටගත්තට පස්සේ හේතුවට සමවැදිලා හේතුවෙන් දල ඵලය දකින්න. එහෙම බලන්න බලන්න නිරෝධ වෙනවා. කර්ම ඇතුළේ තියෙන ප්‍රසාදයන් ඇතුළේ නිර්මාණය වෙලා තියෙන කර්ම සතරමා භූතයන්ගේ නාම රූපෝනේ කම්පණයෙන් එළියට මතුවලා එනේව නිරෝධ කර කර යනවා. tempatu මකනවා. ඒකට කියනවා කම්ම අවෝසි කරන ප්‍රතිපදාවේ නිරත වෙනවයි කියලා. ඒක කම්ම අවෝසි කරන ධර්මතාවයක්. ඒ ඇතුල් වෙලා තියෙන කර්ම આવොත් නැකිట్లా එළියට එනකොට නැගිටින්න දෙන්නේ නැහැ. අර හේතුවට සමවැදිර සමවැදිර අර ඔක්කොම මකල මකල මකල මකල නිරෝධ කරගෙන යනවා එළියට. එන්නේ එන්නේ පිරිසිදු වෙගෙන යනවා. ඉපදීමේ අවස්ථා අඩු වෙනවා. තව බව 25 ඉපදෙන්න තිබුණ සමහරට ඊට වෙනකොට 22ට බයිනවා. 1000ට බයිනවා. ඒ මෙම අඩු වෙන. ඒ අඩු වෙනවා කියලා කියන්නේ මාර්ග ඥාන වැඩි වෙනවා. ඒ කියන්නේ මාර්ගඵල වලටපත් වෙනවා මෙයා. පත් වෙවි අවබෝධය වැඩි වෙවි අර නිරෝධ කරන්න කරන්න කරන්න අර ඉදිරියට දෙන වාර ගන්න අඩු වෙලා බව හතයි කියලා කියනවා. තුනයි කියනවා, දෙකයි කියනවා. මේ භවය විතරයි ඊළඟට යන්න මොකවත් කර්ම නැහැ. මේ භවෙත් මොකවත් හම්බෙන්නේ මේ භවෙත් නිරෝධ වෙලා, රාත්ම වෙලා.